කුරුසිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමඤ්ඤෝ ඒව මාහ අත්ථි බෝ යේසෝ අත්තායන් ත්වං වදේති නෝ යේන නත්ථි इति වදාමි නොචකෝ බෝ අයං අත්තා එත්තාවතා පරමදක් පරම ධිත ධම්ම නිබ්බාන පච්චෝති සංකිස්ස හේතු යදේව තානි පීතිගතං චේතසා උබ්බිල්ලා විතක්ඛං ඒ සේවං තේන ඕලාරිකං අක්ඛායති ඒ යතෝ කෝ භෝ අයං අස්සා පීතියාච විරාගා පික්ඛ කෝට විහෙරති සතෝ සම්පජානෝ සුඛෝච්ච කායේන පටිසංවේදේති යංකං හරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහරති චිතං සතියං ධානං උපසම්පජ්ජ විහරති උරුණ්‍ය යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි පාදක මේ වාස්තු උපාසක පිළිලා සම්බන්ධ කරගෙන අපි සතිපතා පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ අද 18 වෙනි අංකය මූලින් මාතෘකාවෙන් සබාගත සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. ඒක සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ වගේ. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සරුවත් දේශනාවේ සඳහන් වෙන දෘෂ්ටීන් සම්බන්ධව සම්පූර්ණ විග්‍රහයක් පැතිරිච්ච විස්තර විසිතුරු විග්‍රහයක් අයිදා. එයින් මේ කුබ්බන්තවාදී අපරන්තවාදී ආදී ඒ ඒ කොටස් විග්‍රහ කරමින් දැන් අපි අපිලා තියෙන්නේ අපරන්තවාදී කොටසක එන සත්‍යත දිට්ඨියට ගැටෙන පරම ධිට ධම්ම නිබ්බාන වාදය කියන අනුමාත්‍රකාවටයි. අනේ අනුමාත්‍රකාවේදී සර්වඥාන්සේ මතක් කරනවා නැත්නම් සාහිතික කොට දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ සාත්ව ප්‍රතිචියට වැටෙන්නේ නැත්නම් ආත්මයක් ඇත්තේය කියන දෘෂ්ටියට වැටිලා ඒක මෙලොව වශයෙන්ම විඳිය හැකියි යම් මතයක් ප්‍රකාශ කරනවා නම් අන්න එහෙම මත ප්‍රකාශ කරන්න පුළුවන් පාදම් නැත්නම් මූලාශ්‍ර එහෙම නැත්නම් අඩිතාලම් පහක් සර්වඥතා ඥාණයට වැටෙනවා ඒ පහම සම්පූර්ණ සරුවඥන් වහන්සේ විසින් පරමාර්ථ වශයෙන් අදහස් කරන පරම දිට්ඨ ධම්ම නිපාන වාදයේ නෙවෙයි කියන එක අපි බෞද්ධ වශයෙන් තේරුම් ගන්න ඕන. වෙන විදිහට කියනවා නම් මේ අපරන්තවාදයට වැටෙන සත්‍යක දිච්චයට වැටෙන මෙලෝ වශයෙන් ලෝකයා පිළිගන්නා වූ ඒ පරම දිට්ඨ ධම්ම නිපාන මෙලෝ වශයෙන්ම අත්විඳිය හැකි අපි සාමාන්‍යයෙන් ධර්මයේ ගැන සඳහන් කරන සඳහන් කරන මේ සාන්දෘෂ්ටික කියන පදේ. මෙලොව වශයෙන්ම අත්දැකිය හැකි ඒ தත්ත පහක් තියෙනවා. ඒ පහෙන් එකක්වත් වැරදි රහිත නෙවෙයි. මොනවාද ඒ වගේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු ටික තේරම සර්වඥ වාසේ දන්න නිසා උන්වහන්සේ ඒ පරම දිත්ත ධම්ම නිබ්බාන කොටස් මෙන්න මේක මෙන්න මේ මේ හේතු නිසා අනෙකුත් මිනිස්යන් අතර කොටසක් මේක තමයි විඳිය යුත්තේ මේක තමයි ජීවිතේ පරමාර්ථයේ යුත්තේ මේකයි ලැබිය යුත්තේ මේක තමයි පාරම අන්තිම උත්තම ශ්‍රේෂ්ඨ දේ කියලා ඒ කියන කාරණාව පෙන්ලා දෙනවා. කාරණාව මේ බොරුවක්වත් හිතලා බලගත්ත දෙයක් අත්දැකීමේ අත්දැකීමෙම කියන්නේ. නමුත් ඒකෙන් ඔය අරුවත්යන් වහන්සේ එදා සාධනචතා ඥාණයට පහළ වෙන්න ඉස්සරව තපස් කෙනෙක් වශයෙන් නැත්නම් මේ සීකුසල ගවේෂීව හැසිරෙන යෝගාවචරයක් වශයෙන් කටයුතු කරන කාලේ ඒ හිතුවනම් යම් සීකුසල ගවේෂීව හිතුවනම් පරමාර්ථයක් මේ කියන தත්ත ඒ කාලේ පහු කරලා තියෙනවා. ඒ පහු කරනකොට යනකොට එදා සර්වඥතා ඥානෙ එන්න කලිනුත් දැනගෙන හිටියා මේක නෙවෙයි පරම දිස්ස සම්මනිපාණේ කියලා ඒවා පහු කරමින් පහු කරමින් ගිය නිසා ඒ පහු කරන අවස්ථාවේදී ඒ එක එකක් ලබා ගැනීමට යොදවපු වීර්ය ඒ වගේම ගුරුතුන්ගේ ධෛර්ය කිරීම තමන්ගේ තියෙන ඥාන ශක්ති පුණ්‍ය ශක්ති කුංචි කළ සලකන්න නෙමෙයි මේ කතා කරන්නේ නමුත් ඒවා එකක් එකක් එකක් එකක් වෙනගස්සලා පෙන්වනවා මේ වගේ තියෙන අඩුපාඩු දකින්න. ඉතින් මේකෙදි ඇත්තටම මේ ථේරවාදයේ දැක්වෙන මූලික ලක්ෂණ වගේක් මේ කතාවෙන් අපිට මතු කරගන්න පුළුවන් මෙතනදී අපි ගිය පාරක් මතක් කරගත්තා මේ එක එක පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදයක ඇත්තා වූ දොස් අඩුපාඩු පෙන්වන්නයි මේ වාදය ඉදිරිපත් කරන්නේ මේ ඉදිරිපත් කරන ස්වરૂපයම අපිට ආදර්ශයක් විදිහට ගත්තොත් සමීකරණයක් විදිහට ගත්තොත් ඕනම කෙනෙකුගේ භාවනාවකට ඒකෙන් තේමාවක් අත්ලක් පෙරදක්මක් යොමුවක් ගුණයක් ගන්න පුළුවන් ඒක නිසා පරම දිස්ස ධම්ම නිබ්බාන වාදයේ වශයෙන් සඳහන් කරගෙන සඳහන් කරන ඒ කාම සුඛය කාමික සුඛය ගත්තත් ඒක මේ ගිහි ජීවිතේ ඉන්න කාලේ අපි කවුරුත් දන්න දෙයක් තමයි නිකන් හිතයට හම් වෙන දෙයක් නෙවෙයි. බොහොමත් මහන්සියෙන් තෝනේ එහෙම නැත්නම් පෙර පිනක් තියෙන්න ඕනේ මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ වලින් මේ කාම වස්තු වලින් සමප්පිතෝ තමන්ගේ භූතෝ පරිවාරිතෝ ඉවගේ සන්තුෂ්ත වෙන්න ඒ වගේ අංග සම්පූර්ණ වෙන්න ඒ වගේ පිළිවර පිළිකර ලබන්න දෙන්නේ නැහැ. කොටිම කියනවා ලාමුළු ලෝකෙම පවතින මේ ආර්ථික මේ නිදහස නැත්නම් ආර්ථික ස්වෛරී භාවය කියලා කියන්නේ ඔන්නෝක තේරුම් ගන්න. ඉතින් ඒක උනත් ලේසි නැති බව දන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් එතෙන්දපත් වෙලා ඒ තාම ආශිර්වෙන් අසීර්වෙන් වීරයෙන් ඥාණයෙන් සපයාගත යුතුයේ කාම සුඛය සබාගත කෙනෙක් කියනවා නම් මේ මෙලොව වශයෙන් විඳින්න පුළුවන් ලොකු සැපයක් තමයි මේ අහකන දිවනාසය කය මන පිනවීම ඒකට ඇති වෙන්න රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ලැබීම කියලා කාටවත් නෑ බෑ කියන්න බෑ මොකද ඒක ඉබේ හිතුවට ලැබෙන දෙයක් නෙවෙයි එහෙම නමුත් ඇත්තම කියනවා නම් එහෙම යම් කිසි කෙනෙක් එතෙන්ටපත් වෙලා ඒක පරම දිට්ඨ ධම්ම නිබ්බාන වාදය කියලා ප්‍රකාශ කරනවා නම් ඒ මනුස්සයාගේ එක පැත්තකට මානව හිතවාදෙකුත් තියෙනවා. ඒක මොකද ඒක කියලා දන්නවා. මඩට බත් නැතුව, රූප ඇහැට රූප හොඳේව දකින්න නැතුව, කනට ශබ්ද අහන්න නැතුව මේ ජීවිතයේ මොකද්ද ආමිත පැත්තේ දුක්ඛිත භාවයක් තියෙනවා. දුක්පත් කියලා අපි දුක්පත් කියන වචනයක් හදාගන්නවා. ඒක දුක්පත් කෙනාට කියන්න බෑ මෙලොව වශයෙන් නිවීමක් නැතුවයි. ඒ නිසා යම් කිසි විදියකින් මේ දුක්පත්ත්වයෙන් සුඛිත මුදිත සත්‍යයටපත් වුණා නම් ඒ පුද්ගලයාට කියන්න පුළුවන් විදිනවා නම් ඔන්න මිනිස්සෙක් වුණා නම් යම් ප්‍රමාණයකට මූලික අතිවාස්තම් තියෙන්න ඕන කියලා ඉතින් යම් කිසි කෙනෙක් මේ පරම දිට්ඨ සම්මනිපාන වාදයේ වශයෙන් ඒ කාම සුඛය බලාපොරොත්තු කියලා එහෙම කෙනෙක් ප්‍රකාශ කරනවා නම් ඒ පුද්ගලයා තුළ යම් මානව දයාවක් තියෙනවා දැනටමත් ඒ தත්ත්වයක්පත් වෙලා නැති දුක්පත්තු දුක්පත්තු තමන්ගේ ඒ සහෝදර පිරිසට ඒ தත්ත්ව ලැබලා තියෙනවා ඒ නිසා ඒ ආම ලෝකේ නැත්නම් ඉන්ද්‍රිය ධර්ම පිනවල ලබන්න තියෙන ඇත ලබා ගැනීම සඳහා යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක කරනවා නම් ඒක මානව හිතවාදී කියලා ඕනම කෙනෙක් පිළිගන්නේ. නමුත් ඒක ලක්ෂණ ටිකක් තියෙනවා මොනවාද ඒ පුද්ගලයා ඒකාන්තයෙන්ම සැප විඳිය යුතු ආත්මයක් තියෙන බව සත්‍යතවාදයක් ඒකෙදි ප්‍රකාශ කරනවා. ඒ සත්‍යතවාදී ආත්මේ ධනන් දිනාගෙන තියෙනවා. මොකද මට දැන් ඇති වෙන කාම වාසන ලැබිලා තියෙනවා. මම දැන් අනික් කාට වැඩි ඉහළින් ඉන්නේ කියලා. නමුත් එයා ඒකෙන් මේ මත් වෙලා නැහැ. අනික් කාටත් ඒක ලබා දෙන්න ඕන නැත්නම් ලැබිය යුත්තේ මේකයි කියලා ප්‍රකාශ කරනවා. සර්වචනාසේ ප්‍රති ආත්මය වශයෙන් ඒ සිතාත කුමාරෝත්පත්ති ලැබුවට පස්සේ ඒතුමට ඒක හොඳටම නිත්‍ය ලැබුණා. ජීවරජය කනුසුරයි හැම සම්පතක්ම ලැබුණා. ඉතින් ඒ නිසා දන්නවා ඒක ඔක්කොටම හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ නැහැ. අතරට නිමිති දකින දවසේ දැනගත්තා මේක ඔක්කොටම හම්බෙන දෙයක් නෙවෙයි. දෙනෙක් මහල්ලෙක් මල කලක් කියන වෙනම ලෝකේ තත්ත්ව හතරක් කියන ඒ නිසා ඕනම කෙනෙකුට කියනවා ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කිරීමක් මේ මේක මේ දෘෂ්ටියක් වශයෙන් ගැනීමෙන් වෙන්නේ උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැත්නම් ඒක ඉක්මවල ගිය ඊගාවට එන්නන පරම දිත්‍ය ධම්ම නිබ්බාන වාදී වශයෙන් පෙන්වන්නේ ඒ ප්‍රථම ධානයට ලැබීම. අර ආමිෂ සුඛය වෙනුවට නිර්ආමිෂ සුඛය. ඒ නිර්ආමිෂ සුඛේ ලැබුව කෙනා දන්නවා මේ ආමිෂ සුඛයේ තියෙනා වූ විපරිණාම භාවයේ දුක් කෙලවර ස්වરૂපයේ එහි අතා වූ ආත්මීයත්වයක් නැතිකම. ආත්ම කියන සම්දෘෂ්ටික මේ සත්‍යක වාදයට වැටෙනවා. නමුත් ඔය කියන සත්‍යය ආත්මයාගේ පරම සුඛය නෙවෙයි. ඕක අනාත්මයි. විපරිණාම ධර්මයි දුක්ඛිතයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් අරගන්න නම් ඒ කාම සුඛයගේ නැත්නම් ඒ කාමාස්වාදයන්ගේ ආදීනව දැනගන්නවා. ඉතින් අර කාමාස්වාදයන්ගේ ආස්වාද කොටස දැනගෙන ආදීනව කොටස නොදැන ඉන්නවා නම් ඒ බුදුරට කවදාකවත් ඒ කාමයාගෙන් වෙන් වෙච්ච නැත්නම් කාම ලෝකේ ඉක්මපු රූප ලෝකෙට යන රූප ධානය හිතා ගන්න බෑ. ඒ නිසා ඇත්තටම කාම ලෝකේ අගය කරලා කාම ලෝකයේ වෙනුවෙන් යම් ප්‍රමාණයක සික්මීමක් ඇති කරගත්ත කෙනාට හොඳට ඒ තුමන්ලා දෙන්න පුළුවන් ඒ කාම සුඛය ආමිෂ සුඛයට වඩා නිකාමිෂ සුඛය කොහොමද නමුත් මේ නිර්ආංශ සුඛේ සඳහා ලැබෙන ප්‍රථම ධානයේදී අර කාම ලෝකයේ තියෙන කාම ඡන්ද ව්‍යාපාද සීනමින්ද උද්දච්ච කුච්ච කියන නිවන ධර්ම පහ වෙනුවට ධානාංග පහකින් අර පහ ප්‍රතිස්ථාපනය ප්‍රති ප්‍රති ප්‍රතිස්ථාපනය කරන්නේ කාම ඡන්දය වෙනුවට සිත් ඒකාග්‍රතාවය ගන්න වෙනවා ව්‍යාපාදයේ වෙනුවට ප්‍රීතිය ගන්න වෙනවා නැත්නම් සුඛය ගන්න වෙනවා විතක් මේ මේ කාමචන්ද ව්‍යාසීන මේ වෙනුවට ප්‍රීතිය ගන්න වෙනවා. උද්දච්ච කුක්කුච්චේ වෙනුවට <clears throat> විතක්කේ ගන්න වෙනවා. ඒ වගේම විචිකිච්ඡා වෙනුවට සුඛේ ගන්න වෙනවා. ආන් මේ වගේ මේ නීවරණ ධර්ම පහ ධානාංග පහෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් තමයි ඒ කාම ලෝකේ ඉක්මවන්නේ. ඉතින් ඒක දන්නවා අපි භාවනා කරන ඕනම කෙනෙක් සමත භාවනා කරනවා කියන මේක ලේසි වැඩක්. උගා පහසෙන්තෝනේ ඒ රූප ධානයක් උපදවා ගන්න. ඒක උපදවා ගන්නට පස්සේ අර ඉතාමත්ම ගොරෝසු නැත්තම් ඕලාරික වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන පහ වෙනුවට මේ විචක්කය, විචාරය, පීජය, සුඛය, ඒකාග්‍රතාවය කියලා තව පහක් එනවා. මේක මේ සලායන විභංග සූත්‍රයේදී සරුවචනන්ද මේකට සමීකරණය පෙන්වනවා ඉදන් නිසාය ඉදන් පජහත. මේ නිසා මේක අතහැරපන්. ඒ නිසා මෙතනදි කියන්න පුළුවන් මේ ධානාංග පහ නිසා නිවන ධර්ම පාතයි. හොඳම ගැටලුවක් අතර සිද්ධ වෙන්නේ. නිවන ධර්ම කියලා කියන්නේ භාවනා ආධ්‍යාත්මික ජීවිතයක් ගන්නද කෙනෙකුට නම් ලැබිය යුතු කියලා උතුම්ම වශයෙන් එතන කාමච්ඡන්දේ නැත්නම් ඒත් උදානම දන පාවිච්චි කරන මේ දකින්නකොට කේන්ති යන මේ මේ ව්‍යාපාදේ ඒ වගේම හිතට යම් කිසිම සුභ ආරමුණක් ලස්සන ආරමුණක් සුදුකාසිත කරන අසුළු දෙයක් නැති වෙනකොට වහාම නිින්දට වැටෙන ගතිය ඒ වගේම විත විචිරියන ගතිය රසකේ ඉතින් ඔය සිතන මගේ ආත්මෙට මගේ රුචියට මගේ මනාපෙට ඒව මගේ මානවයිති වාස්කම් කියලා තමයි ඔය කාම ලෝකේ ඔය රණ්ඩු කරන්නේ. නමුත් ඒ වෙනුවට යම් කිසි වෙනකොට මේ කාම ධර්ම නැත්නම් කාම ඡන්ද ආදී නීවර ධර්ම පහ වෙනුවට ඉඳන් ඉස්සාය ඒ නිසා නීවර ධර්ම පහ ධානයක පහ වෙනුවෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මෙන්න මේක කාම දායකවත් ඒ සම්‍ය දෘෂ්ටියක් නැති එහෙම නැත්නම් විඥාන ශක්තියක් නැති අමනුෂ්‍යයෙකුට හෝ තිරසනෙකුට හෝ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටි කෙනෙකුට විශේෂම කියන උච්චේතවාදී දෘෂ්ටි කෙනෙකුට ආදාපත් වෙනවා. ඒ නිසා මේ හින්දු ආගමත් බුද්ධ ආගමත් අතර කිසිම තැනක මේ තාකල් ඒ ධ්‍යානලාභීන් ගැන සඳහනක් නැහැ. අනිකත්ෝ මේ උච්චේතවාදී එහෙම නැත්නම් ඒ වගේ මේ ආත්මයක අනකලයේ අදහන්නේ නැහැ. ඉතින් ඒ නිසා යත්නගේ කිසිම තැනක වාක්කා වෙලා නැහැ ධ්‍යාන ලැබුවයි කියලා. ඉතින් මේ විදිහට ධ්‍යාන ලැබීමත් ඒ නිසා බලනකොට දුෂ්කරයි. ඒ නිසා මම අර කලින් කිව්වා දෙන්න හකට මතක් කරනවා. මේ මේ ප්‍රතිස්ථේ ප්‍රතික්ෂේප කරලා කුණු බාල්දිට විශ් කරන්න දෙන එක මතක් කරන්නේ මේ කාමච්ඡන්දය ව්‍යාපාද තීන මේ දුක්ඛච්ච කුක්කුච්ච කියන එක කාමවස්තු ලැබීම දුෂ්කර වුණාට ඒකේ තියෙන ආදීන වේ දැක ගන්නවයි කියන එක පැහැදිලිවම විපස්සනා කටයුතු. ආන්නේ විපස්සනා කටයුත්තේ ඉන්න කෙනා ඒ ලැබපු දේ කවම දාකවත් විවේචනයට ලක් කරන්නේ නැතුව නතර වෙන්නේ නැහැ. ඒක නිසා හොඳ මේ සති දෙක තුනට ඉස්ලා මතක් කරා වගේ මේ කාම ලෝකේ කාම වස්තු ලැබීම සඳහා උච්ඡේදවාදීව ඉදිරිපත් කරපු අදහස තමයි මාස්වාදී අදහස. ඒ අත්ෝ සඳහන් කළ තිබුණා මාස්වාදී අදහසක් ඇටියෙට ඒ ලෝකේ පවතින දෙයට විචර්චයක් ලැබෙනොත් වාදයක්ද විවාදයක් නැතුනොත් මේ දෙක එකට ගැටීම නිසා සංවාදයක් එනවාමයි. ඒක නිසා ඒකාධිපතිවාදී අධිරාජ්‍යවාදී කියනකොට ඒකට මේ නිර්ධනවාදී අදහසක් වැටුනොත් මේ දෙකකට ගැටුනොත් අනිවාර්යම නව සංකල්පයක් නව සංවාදයක් පහළ වෙනවා. අනිත් සංවාදයෙන් තමයි ඒ මේ සමාජවාදී නැත්නම් කොමියුනිස්ට් ලෝකයක් කියලා කියන්නේ. ඉතින් අතු සඳහන් කරේ යම් දවසක මේ කොමියුනිස්ට් ලෝකේ ආවනම් අපි සියලු දෙනාම සහෝදරයන් වාගේ සම මට්ටමේ මේ වස්තු පරිභෝග කරුවොත් ලෝකේ තියෙන සැප හොඳටම ඇති. අක්තියකට වැඩිපුර දීලා ධනවාදී පන්තියක් ඇතුළු කරන ප්‍රශ්නේ කියලා. ඉතින් ඒක දාර්ශනිකව විග්‍රහ කරලා කියන ඇත්ත වශයෙන්ම මේක කාල් මාක්ස් තුමා විසින් ඉදිරිපත් කරලා ඉතාම වටිනා මේ මූල ධර්මයක්. න්‍යාය ධර්මයක්. නමුත් මේ ඇතිවිච්ච සංවාදයේට අලුතෙන් ඇතිවෙච්ච කොමියුනිස්ට් වාදයට ආය විවාදයක් ඉදිරිපත් නොවේ කියලා කවුද කියන්නේ. ඒකට විවාදයක් ඇති වුණොත් ඒකත් ආය සංවාදයකටපත් වෙයි. මේක කො ඒක කො මේ මේ ඔය කියන මාක්ස්වාදීයත් කො පෙන්නලා දුන්නේ. ඒගොල්ලෝ කිව්වේ අපි ඉස්සෙල්ලාම කොහොම හරි කරලා මාක්ස්වාදී ලෝකයක් හදමු. සමාජවාදී ලෝකයක් හදමු. එදාට මේක මිනිබට සොරකරක් වඩපත් වෙනවා කියන්නේ. ඒක නිස්සාව කරගත්තා. ඒක පරම නිස්සිත ගම නිස්සාව පාඩපත් කරගත්ත නිසා කොටිම බලනකොට සිස්කණන් වල අපේ කණන් වල ලංකාවේ හිටපු ප්‍රධානම ස්වාමීන් වහන්සේලා සෑම දෙනාම ඒ කොමියුනිස්ට් වාදී පක්ෂ ඇතිකරන්න මුදලා තියෙනවා. ඒගොල්ලෝ දැනගෙන තියෙනවා මේ කියන කොමෙන්ට් වාදයේ සර්වඥාන්සේ දේශනා කරන මේ සංඝ සමාජයේ සාංගික පරිභෝගය සමානයි. ඒ නිසා සංඝ සමාජයේ ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම මේ කොමෙන්ට් සමාජයක් සම සමාජයක් ඇති කරන්න කටයුතු කළ යුතුයි කියලා ඒ කරපු දේ දල්නකොට ඒ සංඝයා වහන්සේලා ඒ ඇති කරපු අදුම ගාණ ජීවත් වෙන මාසයට මේ කාම සම්පත්තියවත් මේ භෝග සම්පත්තියවත් ආමේ සම්පත්තිය ලබා ගිය යුතුයි. මේක අරුවත් යමතේට සමාන්තරයි කියලා අදහස් අරගෙන තියෙනවා. වාසනා කරේ අවසන් වෙනවා ලිඛිතව තියෙනවාද ඒකෙන් පැහැදිලිව පේන්නේ මේ විදිහට අපි කාම සංකප්පයේ ගිහිලා එතන නතර වීමක් කොමිස්වාදී අදහස ඉදිරිපත් වන්න සම්ප්‍රේම වෙන්නේ ඒකට තවත් විවාද පහළ වෙනවා ඒකට අතුරු තර්ක පහළ වෙච්චාම ආය සංවාද පහළ වෙනවා ඒක නිසා මේ කොමිස්වාදී අදහස එංගලන්තට තමයි මේ කාල් මාක්ස්තුමා ආදර්ශයක් විදිහට පෙන්නුවේ ඒක ප්‍රථම විප්ලව ඔක්කොම සිද්ධ වෙනකොට එංගලන්තේ නමුත් එංගලන්ත විප්ලවයක් නමුත් ඒ කාල් මාක්ස් අදහස සීනුලින් වැඩ කරපු නිසා එංගලන්තේ තිබුණු ආර්ථිකයට පැහැදිලිවම වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් සේරම මේ කාල් මාක්ස් තුමාට ස්තුතිවන්ත වෙන්න හේතු වෙනවා එංගලන්තේ ඉස්සෙල්ලා. මේක පැහැදිලිව පේනවා අන්තිමටම ඒ කාල් මාක්ස් අදහසේ තියෙන ඒ සංවාදේ කවදාකවත් ලෝකේ පවතින ඒක ඉස්තිරව පවතින ඒකත් වෙනස් වෙනවා. ඒක නිසා යම් දවසක අපි ඒ කාම වස්තු වල කෙලපැමිණියා නම් අපි හිතනවා නම් ඒක ස්වර්ගය කියලා ඒ පුද්ගලයාට වෙන මේක ස්වර්ගය නෙවෙයි සංනි කරම අපායයි. ඒකට හරියට විහිළු කතා තියෙනවා යම් දවසකේ තමන් බලාපොරොත්තු දෙය සියලුම ලැබුණා නම් එදාට ඒ මනසට දෙන්නේ ලොකුම දඬුවම ඒක තමයි. ඊට පස්සේ ඒකේ විසුමක් නැහැ ඒක දකින්නකොටත් එපා වෙන මට්ටමට වහාම අතාරින්න වෙන තත්යකටපත් වෙනවා. ඉතින් එතෙන්පත් වෙන තාක්කල් නම් හිතන්නේ අනේ මේ ආර්ථික ස්වාධීනත්ව ලැබෙනවා නම් අතමිට යමක් තියෙනවනම් මට හිතගෙන දිවි ලෝකෙ මාන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. නමුත් බලනකොට මවන්නේ දිවි ලෝකයක් නෙවෙයි මහා සිරගයක්. ඒකට විකල්පයක් තමයි නිර්ආමිෂ සැපේ. ඒ නිසා නිර්ආමිෂ සැපේට යන කෙනා මේ භක්මජාල සූත්‍රයේ සඳහන් වෙන විදිහට සසුද කිච්චකක් වැටෙනවා. ඒ වගේම යම් ප්‍රමාණික සීලයක් සහ චිත්ත විසුද්ධිය අවශ්‍යයි. ඒ විදිහට චිත්ත විසුද්ධියක පිළිපදලා සීල විසුද්ධිය පදනම් කරගෙන පළවෙනි මාර්ගෝක ලබාගත් ආ වූ ප්‍රකපත්‍යහණය ගත්තාම ඒ අර විතක්ක විචාර තීසුක ඒකග්ගතා කියන පහ බොහෝමත්ම සජීවීව සක්‍රියවව ක්‍රියාත්මක වෙන නිසා අර නිවන ධර්ම වලට කිතු කරගන්න බැරි වෙනවා. ආනි ඒක ටික වේලාවක් මුත් විඳගෙන ඉන්නකොට මේ විතක්ක විචාර බේසිසුක ඒකාග්‍රතාව කියන දේ වගේ අර නීවර ධර්මයන් බැහැර කිරීම සඳහා ස්ථානත්ව සජීව යුද පෙරමුණේ වගේ සටන් කරන සෙබළුන් වගේ ඉන්න මේ විතක්ක විචාර දෙක අන්තිමට ආණ්ඩු බලය ගන්න හදන ගැතියක් තීරයට පටන් ගන්නවා. ඒ දෙන ආධිපත්‍යය ඉල්ලන්න පටන් ගන්නවා. ඒ නිසා ටික වේලාවක් ඉන්නකොට පැයක් ඉන්නකොට දෙකක් ඉන්නකොට අර විතක්ක ਵਿਚාර ඉස්සලනම් සම්පූර්ණ සාමච්ඡන්දාදී නිවන දුරු කිරීමේ බලවත් කර්මක මෙහෙවමි හිතට ලොකු ධ්‍යාන සුඛයක් විවේකජං සමාධිජං සීතිසු කංචනේදී විවේකයක් කරන්නේ. නමුත් ටික වේලාවක් ඒගොල්ලෝ ඉන්නකොට ඒගොල්ලෝ ඒකට අධිකාරිය නැත්නම් ඒ විධායක බලතල පාවිච්චි කරන්න ගියාම අන්තිමට විතක්ක ਵਿਚාර දෙක මොකද කරන්නේ? ඊවර ධර්ම පාලකයි. ආයෙත් අර තමන්ගේ මූල කර්මස්ථානයේ තියෙන හිත හැම අරමුණු කෙරේ දුවන සිත්විලි දිගේ දුවන වේදනා දිගේ දුවන ශබ්ද දිගේ දුවන දුවලදී අර පස්සේ විචාරය පෙන්වලා දෙනවා දැන් ඉන්නේ ධානයද නැද්ද ඒක විවිධ අරමුණු වලට නංගනවා අන්න ඒ දේ දැන් මෙතන ආකල් තමන්ට උදව්පකාර කරෝමේ දොරටු පාළුව දෙන්නා වාගේ සේනාධිපති වාගේ හිටපු මේ විචක්ක ਵਿਚාර දෙකේ මේ විලෝපන ගති දකින්න තරම් ඒ විචක්ෂණ බුද්ධියක් නැත්නම් ඒ බුද්ධිලයා ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා අපෝ කාම ලෝකේ කාම ඡන්දාදී දේවල් ලබන අපේට වැඩිය කොච්චර හොඳද විචක්ක විචාර පීති සුඛේ කක්කදායක සමාධිදම් පීති සුඛං කියලා ප්‍රකාශ කරනවා. නමුත් මේ ප්‍රකාශය වැඩි කල් යන්නේ ඉස්සෙල්ලා ගුල්ල ගහනවා. පිටදිනාම භාවයටපත් වෙනවා. දුකටපත් වෙනවා මොකද අර උදව් කරපු කාම ලෝකෙන් වෙන් වෙලා රූප ලෝකයට ළඟා වෙන්න උදව් කරපු විතක්ක ਵਿਚාර දෙකම පාලනයේ ගිලිලා යන ලක්ෂණයට ඡන්දපරත වෙන්න පටන් ගන්නවා. ආන ඒක තේරිච්ච දවසේ තමයි එහෙමනම් මේ දෙන්නක් කෙරුවොත් දැන් ඒ විතක්ක ਵਿਚාර දෙක අත්හැරුවොත් අන්න අපිට හම් වෙනවා ඊට වැඩිය සියුම පීති සුඛ ඒකාග්‍රතාව සහිත වඩා ඉහළ ධ්‍යානය. ඉතින් මම කොච්චර සාධාරණද කියලා ඒක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී එහෙම නැත්නම් සැප සොයන කර්ම දිත්‍ය ධම්ම නිබ්බාණය කෙරෙහි කුක්ෂුක මනසක් ඇති සති සම්පජන්යෙන් යුක්තව ගන්න තීරුවක් තමයි මේ විතක්ක විචාර දෙකෙන් තොර වූ ද්විතිය ධ්‍යාන ලැබේවයි කියන්නේ. මේ නිසාම මේ දිසාවක් මේ ක්‍රම කියලා ඇති ථේරවාදයේ මතක් කරලා දීලා තියෙනවා ප්‍රථම ධ්‍යානෙ ලැබුව වෙලාවේදීම විතක්කේ කෘත්‍ය දැනගන්න විචාරේ කෘත්‍ය දැනගන්න ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කෘත්‍ය වෙන වෙනම දැනගන්න. ඒවා වැඩ කරන ධ්‍යාන හිත ප්‍රතිවික්ෂා ඥාන වලින් දැනගෙන හොඳට ධානයේ බොහෝ වේලා වශී කිරීමේ ඒ පිටක් විචාර දෙක එන්න එන්න එන්න පාලනයෙන් තොරව අධිපතිත්වයට නැත්තම් වෙනම රාජ්‍යයක් ඉල්ලන මට්ටමට පත් වෙන හැටි සත්වාදී බවට පත් වෙන හැටි දැක ගන්න ඉන්නවා. ඒ දැකගත්තට පස්සේ ඒ හිතට අදිස්ථානයක් දෙන්න කියනවා මේ විචක්ක විචාර දෙකෙන් තොර වූ වඩා හොඳ ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය අධ්‍යයනය. ඒකට ගියාට දවසේ පුතුමාකාර සැපයක් දෙනවා එක හිතට අර අරමුණු කෙරේ දුවමින් මේ විවිධ අරමුණු රස බලන විතක්කේ සහ ਵਿਚාරය කියන දෙක නැති වුණාට පස්සේ නිත්‍යෝම පවතින ප්‍රීතිය. මේ ප්‍රීතිය ඇති කරන විතර ඔන්න දැනුයි ඇත්තටම නියම ධානයක කාර්ය. මොකද මෙච්චර වෙලා ඒ විතක්ක ਵਿਚාර දෙක කියන කුලී හේවායෝ දෙන්නෙක් ගත්ත රජයක් වාගේ ඒ කුලී හේවායන්ට ගෙවමින් කටයුතු කරන නමුත් ඒ කුලී හේවාය කවදාකවත් ඒ රජයට ප්‍රේමයක් ඇත්තේ නැහැ. එයා තන දෙන්නේ කුලිය. ඒක නැත්නම් එයාට ඇති කරපු ඇත්තන්ගේ විනාශයටත් වැඩ කරන්න ඉඩ තියෙනවා. ආන්නේ වගේ ඒ විචක්ක ਵਿਚාර දෙක අයින් කරනකොට ඇති වෙන ප්‍රීතිය දුමාකාර මේ නියම ධානයක ඇති සුඛය, ප්‍රීතිය, ආස්වාදයේ පෙන්වන සුළු කතිය. අන්න එදාට ඒක නා කියනවා ඔය කියන ප්‍රථම ධානය නම් ඔය කියන ආස්තේ නම් ඇත්ත නෑ කියන්නේ නෑ අපි නමුත් ඔය ප්‍රථම ධ්‍යානෙ නම් කවදාකවත් පරම දිට්ඨි ගම්ම නිපාණය වෙන්නේ නෑ. මොකද හේතුව ඊට වැඩි හරියට කාරණා දැනගෙන එළියත්තා වූ විදිය පිටින් විදි කරන්නේ නැතුව පිටත්ත කුණු වෙලා තියෙන විතක්ක ਵਿਚාර දෙක කියන ලේදේ කාලවල දැම්මට පස්සේ ඇතුලේ හම්බෙන මදේ හොඳ නිසා වෙන කෙනෙක් කියන තුන්වෙනි වශයෙන් පීචිය පීචි සුඛේ එකඟතාවයිත වූ තුන්වෙනි දෙවෙනි ධ්‍යානයේ විතර ගැටයක් නම් කවදාකවත් උතුම් ධ්‍යානයක් ඇතුළ ලබන්නේ නැහැ. අපි ඒක තමයි ගියේ පාර සාකච්ඡාවට ලක් කරුවේ ඒ පීති සුඛ ඒකාග්‍රතාවයිද දෙති අධ්‍යායය. අද අපිට ගත්ත කොටස පෙන්ලා දීලා තියෙනවා ඒ ඇති කරගත් ආ වූ ප්‍රීතියේ ඔන්න ගුල්ලු ගන්න පටන් ගන්න වෙලා. නැත්නම් ඒකත් දුර්වල භාවයක් ආදීනවේ දකින්න පුළුවන් වෙන වෙලාව ඒක මේ අද ගත්ත ප්‍රකාශනයේ තියෙන්නේ ඒ ප්‍රීතිය ප්‍රීතිසහගත ප්‍රීතිසහගත හිතියත් ආ වූ උබ්බිලායි තත්සන් කියලා කිල්පෙන ගතිය උද දාන ගතිය බොල් ගතියක් පේනවා ගන්න. ඒක සාමාන්‍යයෙන් ඒ ප්‍රීතිය සඳහන් කරන්නේ කුංචි ඔරුවක නැගලා කුංචි බෝට්ටුවක නැගලා මොහොතේ රාලු මේ රාල්ල තියෙන වෙලාවේ ඒ බෝට්ටුවේ ඉනකොට නිතරම ඒ උඩයට පහට යන ගතිය පොළන ගතිය පේනවා. දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර මහ පොළවේ ජීවත් වෙච්ච කෙනෙකුට උටුවකට ගිහාම නිතරම තොටිලක තියලා පත් ගන්නවා වගේ ඒ දැන පහත වෙන ගතිය සුඛූ ප්‍රීතිය. මේ ප්‍රීතියම ටික වේලාවක් යනකොට උබ්බිල්ලාවි තත්තන් කියන විදිහට ඉල්තන ගතියක්, ඒ බොල් ගතියක් ඒකේ තියෙන බරසාර ගතියක් ඇත්තේ මේ වාහනේ යනකොට පාර නිතරම වලසයිතයි කලිසයිතයි. අයින් යනවට වැඩිය වාහනේ හොඳයි. නමුත් වාහනේ මේ සස්පෙන්ෂන් එක බලනකොට වාලවල් වල පැලි වල තර වැඩි නම් පිටරෝම උඩ දාන කතිය තේරෙන්න පටන් ගන්නවා. අන්න එදාට තේරෙනවා දැන් මේ පොත්තත් දැන් දි รา ගෙන එනවා. මේක හලන්න ඕන. මේක හැදුවට පස්සේ ඉතුරු වෙන්නේ සුඛ ඒකාග්‍රතාවයක. අන්න එතෙන්ට යනකොට නැත්නම් මේ මට්ටම ගන්නකොට පස්සේ ඒ සුඛය ආපේක්ෂකව ප්‍රීතියත් ආ වූ නොදැමුණු ගතිය, ඉල්පෙන ගතිය දිහා බලනකොට ඒ යෝගාවචරයකට යෝගාවචරයට හොඳටම තේරුම් ගත යුතු බවක් නැත්නම් තේරුම් ගැනීමෙන් යෝගාවචරයට ආස්වාදයක් ප්‍රයෝජනයක් මේ ලැබෙන බව සර්වචනන්සෙත් පිළිගන්නවා ඊට කලින්ම පුරුණෝ ලෝකේ පහළ වෙන ඉස්සලා පිළිගන්නවා මේ ප්‍රීතිය යටපත් උනේ නැත්නම් ඊට යටින් නැත්තා වූ සුඛය අවදාකක්ම වෙන්නේ. ප්‍රීතිය උඩපයින් ගතිය නිසා සුඛේ නැත්තා වූ ඒ නිමග්න වෙන සුළු ගතිය, සලකුණා ගතිය අරමුණ ආනාපාන අරමුණ ගත්තොත් සන්තෝෂේව පනීතෝච සුඛෝච විහාරෝච කියන අරමුණේ නැත්තා වූ අර ගැඹුරු සුඛය අවදාකක්ම වෙන්න වෙන්නේ. ඇත්තටම කියනවා නම් ධ්‍යානයේ සුඛය ධ්‍යාන සමවදින වෙලාවෙදී නම් ඒ ප්‍රීතිය තාම දිරලා යන්න කලින් නම් සුඛයාගේ ආධිනව වැටෙනවා. සුළු වේලාවක් යනකොට සාමාන්‍ය විනාඩි 30 35 යනකොට ඒ සුඛය මේ ඉක්මවාගේ සුඛයේ තියෙන සුකුමාර ගතිය සුඛ ආස්වාදය යටපත් කරගෙන ප්‍රීතියත්තා වූ උඩ දාන ගතිය සිල්පෙන ගතිය බොල් ගතිය වෙන්න පටන් අරගත්තාම මේ ප්‍රීතිය සමාන වෙනවනම් සමාන වෙන්නේ අර මේ සිත්ල අතහැරපු විතක්ක ਵਿਚාර දෙකට තමයි විතක්ක ਵਿਚාර දෙකේ තිබුණේ නිවන ධර්ම ඇදගෙන එන ගතිය අපි කියනවනම් පාරේ ලන්දේ තියෙනකොට පාරට ඇදලා දාන ගතිය තමයි විතක්ක ਵਿਚාර සංපරිච්ඡාම කරන්නේ. ආන්න ඒ විතක්ක ਵਿਚාර වල දොර ඇරදීම මේ හිතේ ප්‍රීත්‍යාසයෙන් ප්‍රීත්‍ය විසි නැත්නම්. ආන්න ඒකවල සිද්ධ වෙනවා මෙච්චර වෙලා Tamanට ඒකට සල්සලා දීපු ප්‍රීතිය අතහරින. ඒ ප්‍රීතිය අතහරින්නේ මේ මේ ආර්යයන් වහන්සේලා විසින් යම් ආකාරයකට සඳහන් කරනවාද යම් අරියෝ ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිම සුඛ විරතිති උපේක්ෂාවෙන් යුක්තව සතියෙන් යුක්තව සුඛයෙන් විසීමක් යම් ආර්යයන් වහන්සේලා සඳහන් කරනද අන්න ඒ නිසා ඉදන් නිසාය සුඛං පීතිං පජහති සුඛං නිසාය පීතිං පජහති සුඛය අතුරු කරගෙන සුඛය නිසා ප්‍රීතිය ප්‍රහාණය කරන්න දෙන්නේ ඉතින් මේක මේ සාමාන්‍යයෙන් මේ අපි මේතුආකල් වෙලාගෙන විස්තර කරපු මේ සමත ක්‍රමයේදී විස්තර කිරීම නම් ඇත්තටම විගතෝම වගේ පොත්පත්වල බොහොම ප්‍රසිද්ධව සිද්ධ වෙලා තියෙන වගේම මේ විස්තර කරලා සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මොකද මේ හුඟක් මේට වැඩිය වෙනස් වාගේම ගැඹුරු රසයක් තියෙනවා විපස්සනාදී මේ ටික සිදු වෙන හැටි. විපස්සනා විදිහටම මේ වාගේ සමත ධානයක් වුණාට විපස්සනා ධාන ස්වභාවයක් විගතෝම පවතිනවා. ආනේ හැම තැනකදීම තියෙන්නේ ගොරෝසු දේ සියුම් දෙයක් නිසා ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් පොතක් බලන්නේ නැතුව මේ භාවනා කරන්නේ නැතුව පොත් බලලා බණ අහලා ගුරුවරු යටතේ භාවනා කරනකොට එයත්ෝ මේ නිවන ගැන ප්‍රාර්ථනා කරන්නේ මේ ඉඳපු ගමන් එක පාරටම අපිට හම්බ වෙයි පය ඇවිදිනකොට පය මණිකකට පය ගහිනවා වගේ නිවන හම්බ වෙයි එදාට අපේ නිවන් දකින්න. කවදාකවත් දැන මේ දැන් ඉන්න තත්වය ඊට වඩා සියුම් ඊට වඩා හොඳ ඊට වඩා ධාර්මික ආගමික දෙකකින් ප්‍රතිස්ථාපනය තමා විසින්ම කරලා ඒ ලබන ආනිසංසය ගැන හිතලා මේ ඕලාරික දේ ගොරෝසු දේ දීලා දාන ගතිය. දාණය, ත්‍යාගය, පටිනිස්සග්ගය, මුක්තිය, අනාලය දන්නේ නැත්නම් ඒ බුද්ධල බිඳුවක්වත් දෙන්න කැමති නැහැ එකවරම නිවන හම් වෙයි කියලා විශාල මනෝචිත්‍රම වාගෙන ඉතියේ ලොකුවට පිංකම් කරනවා. නමුත් මේ පින්කමන කියලා බුදුහාමර අපිට කියලා තියෙන්නේ දාන දෙන්නේ කියලා. මෙන්න මේ දාණය ආමිෂ දාණය දීලා ඊගාවට අබේ දාන ආදී දේවල් සීලෙන් දීලා අන්තිමට මේ සමත ධ්‍යාන විපස්සනා ධ්‍යානවලට යනකොට ඊට වඩා සියුම් ගොඩාක් දේවල් දෙන්න වෙනවා. ඒවට අපි කියනවා රුචි අරුචිකම් කියලා. තමන්ගේ රුචි අරුචිකම් දීලා දාන දීලා. එතකොට පෞරුෂත්වයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. අන්නේ වෙනස්කම් සිදු නොවි පිටපැත්තේ සායංගයමක් තමයි සමතේදී සිද්ධ වෙන්නේ. විපස්සනාවේදී පෞෂත්වයක් වෙනස් කරමින් ෘත්‍ය අධිකරණ වලට අත කියලා තමයි කැමති නම් කැමති ඕන තැනකදී නතර කරන්න පුළුවන්. කරන මට්ටමට ප්‍රතිඵල තියෙන જાති ඉදන් ඉස්සයිදන් පජහත කියන ප්‍රතිපදාවක් තමයි ඉස්සර. අන්න මේ ප්‍රතිපදාව මේ සර්වඥන් වහන්සේගෙන්මයි ලෝකෙට එකතු වුනේ. ඉතින් ඉස්සලා හිටපු කිසිම කෙනෙකුට ඒ පෞරුෂත්වයේ වෙනස් කරන රුචියත්කම් වෙනස් කරන දේවල් හිතා ගන්න බැරුව ගියා ඒකත් හිතුවා පෞරුෂත්වයේ තීන්දුව ਸਰබලධාරී දෙවියන් අපේ තියෙන්නේ අපේ රුචියත්කම් තීන්දුව වෙලා තියෙන්නේ නැවීම සමගමයි ඒක වෙනස් කරන්න බෑ කියන්නේ මොකද සර්වඥන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා එහෙම නොවෙන්නේ නොබින්දිය හැකි වෙනස් නොවෙන කිසිම දෙයක් මේ කියන්නේ නැහැ පැහැදිලිවම වෙනස් කළ හැකි ඉතින් මේක දැන් අද තියෙන විද්‍යාත්මක පරීක්ෂණ කරලා තියෙන්නේ මේ අපේ ස්නායු පද්ධතියේ අපි ජන්මාන්තරගත වෙනසිකනම් ඥානගතව අරගෙන ආපු ඒ ලක්ෂණ හැමදාම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක ඉස්සලාම අභියෝගයට ලක්ුනේ පරිණාම වාදයේ එයත් සඳහන් කරා එහෙම දෙයක් අචේතනිකව හිත වෙන අවුරුදු 30000 40000ක් විතර යනකොට මේ වානරයා මානවයා බවට පත් වෙලා තියෙනවා. මේක විශාලම අභියෝගයක් වුණා. නෞකාර දෙවියන් වහන්සේට කරු. මොකද නෞකාර දෙවියන් වහන්සේ නෙවෙයි නැව්වේ මේක පරිණාමයක් කියලා. දෙවනි තමයි පසුගිය අවුරුදු 20 ඇතුළත විද්‍යාලෝකයක් එහෙම නැත්නම් පරණ තිබුණු මේ දේව නිර්මාණ වාදයක් විද්‍යාව නිසා දේව නිර්මාණවාදේ කැඩිලා නැතික වෙනස් කරන්න පුළුවන් කියලා. අද පරිශ්‍රණ සිද්ධ වෙනවා කොටිම මේ මේ සමත ධ්‍යාන විපස්සනා භාවනා කරගෙන යනකොට ස්නායු පද්ධතියේ පැහැදිලි වෙනස්කම් ජීවිතය ඇතුළතදීම 34 ඉඳක් නෙවෙයි එක ජීවිතයක් ඇතුළත කරන්න පුළුවන් ඊළඟට අඩුම වෙන විදිහට කියත හැකි එවැනි වෙනසක් ඇති කරන්න පුළුවන් කිසිම කාලයක ගත්තොත් දැන් ඉන දලයි ලාමතුමාගේ ප්‍රකාශයක් විදිහට දල ප්‍රකාශයක් ඇය 10000ක් භාවනා පරියන්ක කළොත් ඒ පුද්ගලයාගේ පෞෂත්ව වෙනසක් සිදු වෙනවා නැස්චාත්වාදී පුද්ගලයෝ නෑ බෑ කියන පුද්ගලයෝ ඇති හැකි මේ සුඛ සංඥායිත පුද්ගලයන් බාරපත් කරන්න පුළුවන් දුකෙන් ජීවත් වෙන නෑ බෑ කියන පුද්ගලයේ සුඛ සංඥාවක් ඇති හැකි සංඥාවක් ඇති කෙනෙක් බාටපත් කරන්න පුළුවන් මේකට ඒගොල්ලෝ පොදා යොදාන තියෙන වචනේ තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන්නේ ස්නායු පද්ධතිය ඇති කර ඇති වෙනස් කළ හැකි බව මේක ඒකාන්තයෙන්ම දිව්‍යඥාන්තිගේ මරණ සාක්ෂියයි මනුස්සයාට මනුස්සයාගේ ප්‍රතිපදාවක් තමයි කැමති නම් ගන්නව නැත්නම් නිකන් ප්‍රතිපදාව මෙන්න මෙච්චරක් කරුවොත් මෙන්න මෙච්චරක් වෙනස් කරන්න පුළුවන් මෙච්චරක් කරුවොත් මෙච්චරක් වෙනස් කරන්න පුළුවන් කියලා එකට එක සාක්ෂි වෙන කිසිම গুপ্ত විද්‍යාවක් නැති දෙයක් වඩ පත්ලා තියෙනවා. ඉතින් මේ දේපත් වීමට මගේ බුද්ධලික අදහස නම් ඒකාන්තයෙන් හේතු වෙන සමත භාවනාවේ විපස්සනා භාවනාවයි සමතෙන් කරන්න එකට මේ හැකියාව එහෙම නැත්නම් මේ ශක්තිය අපේ කුසල භාවයේ කුසලතාවයේ පෙන්ලා දෙන්න ආගන්නෙම තියෙන සමාන්තර සමීකරණ ඒක තමයි. ඒක නිසා අපිට සිද්ධ වෙනවා විපස්සනාවෙන් බලනකොට කොහොමද අපි අපේ මූලිකවම තිබුණු ඒ නිත්‍යය, සුඛය, සුභය, ආත්මය කියලා ධම්මයෙන්ම ගෙනලා තිබුණු අපේ විපල්ලාස සංඥා ධර්ම ටික අනිත්‍යය, දුක්ඛය, අනාත්මය, අසුභය කියන මේ වෙනස් දේ බවට පත් කරගන්න හැටි. නැත්නම් මේ විපල්ලාස සංඥාව දුරු කරගන්න හැටි. ඉතින් මේක මේක තමයි අද ප්‍රකාශ කරගන්න බැරිම ගුප්තම ධර්මයේ වාටපත් වෙලා තියෙන්නේ කොහොමද මේ නිත්‍ය සංඥාව ඇති හිතම ඒ වස්තුම අරමුණු කරගෙන මේ වස්තු නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි නිත්‍යයි කියලා දිගින් දිගටම සාහිත කරනව මානව ප්‍රජාව නැත්නම් මානවයේ මේක ඒකාන්තයෙන්ම අනිත්‍යයි කියලා තේරුම් අරගන්න ඇති වෙන්නා වූ මේ වෙනස හැබෑ වෙනස තමයි පරම දිට්ඨි දෙන්නේ නිබ්බාණය කියන එක කරුවත්න්සේ ප්‍රකාශ කළා කියෙදි අන්නේ හැබැයි වෙනස ඇති කර ගැනීම තමයි මේ විපස්සනාෙන් කෙරෙන්නේ. එතන මූලිකවම අපේ ඇතුළත සංකලනය මේ ස්වરૂපේ සම්පූර්ණ වෙනස් කරලා ඒක නිත්‍ය සංඥාවේ ඉඳලා අනිත්‍ය සංඥාවට යනවා. ඉතින් ඕක බොහෝම ලක්ෂණට මේ විපස්සනා ධ්‍යාන විස්තර කරනකොට හරි ලක්ෂණ විස්තර වෙනවා. ඒකෙත් අර මේ ආනාපාන සති සූත්‍රය වගේ ගත්තොත් ගිරිමානන්ද සූත්‍රය වගේ ගත්තොත් ඒකේ පෙන්ලා දෙනවා මුලින්ම සතෝ වාස සති සතෝ පස්ස සති ආදී වශයෙන් මේ ආස්වාද ප්‍රස්වාසයේ මේ මේ කබ්ලිකාර ආහාරමේ ශරීරයේ හේතු කරන කායනපස්සනාවට සම්බන්ධ කරගෙන යනවා. එහෙම කරගෙන ගිහින් ඉවරලා ඒ පුද්ගලයා දීර්ඝ ආස්වාද දීර්ඝ ප්‍රස්වාස වශයෙන් ඒ කයේ සංසිද්ධ වීම. ඇත්තට මෙතන ආහාරමය කයකට වඩා ප්‍රාණමය නැත්නම් ආනාපානමය කය අපි කියනවා ආස්වාද ප්‍රසවාස කය. නැත්නම් ආස්වාද ප්‍රසවාස මුළුල්ල සංසිඳුන. යම් ප්‍රමාණයක හිත ඒකාග්‍ර කරනවා. ආස්වාද ප්‍රසවාසයේම සක්සම්බයං කාය සංකාරක් කියන විදිහට ඉස්සල්ලා සම්බ කාය පස්සංගේදී පස්සේ සක්සම්බයං කාය සංකාරක් කියන විදිහට අර මුලැඳාක සුදුවට හදාරලා ඇතුළත පිට වෙනස පෙන්ලා දීලා ආත්ම ප්‍රසආසයෙන් පෙන්ලා දීලා එහෙම නැත්නම් ඇතිඳීමේ හැකිලිමේ වෙනස පෙන්ලා දීලා එහෙම සවම තැබීම සහ දක්ම තැබීම අතර වෙනස පෙන්ලා දීලා ඒ වෙනස්කම් කොච්චර විස්තර සහිතව දැක්කත් ඒකේ කීකර වීමක් සංසිඳීමක් ඒ ඇති කරගන්න. ආනේ පස්සමනේ සිද්ධ කරන තාකල් මේ ආත්ම ප්‍රසආස කයයි මේ අපේ ආහාරමය ඕජාමය කයයි දෙකේ සංසිඳීමක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි මේ අපි මේ පරම දිට්ඨ සම්නිපාන වාදයෙන් හරුවත්නක දෙන්නේ වගේ ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියලා ඒ අර කාම ලෝකේ අතහැරලා රූප ලෝකෙට ගියා වගේ අපේ මේ ඕජාමයේ ආහාරමේ ශරීරයෙන් අයින් වෙලා ඒ වගේම ඇතුළත තියෙන ආනාපානය සංසිඳවාගෙන ඊට පස්සේ ඇත්තා වූ මනෝමය එහෙම නැත්නම් චෛතසිකමය වූ කායකට අපි රිංගලා සිංහලෙන් ඒකත් ආ වූ පිට ලෙඩි දෙක ගලවනවා. මොනවද පිට ලෙඩි දෙක කියන්නේ? පිටක් විකාරය කියන පළවෙනි ලෙල්ලයි ඊගාවට පීචේ කියන දෙවෙනි ලෙල්ලයි ගැලෙවුවට පස්සේ අර සාසියුම් සුඛම සුඛ ආස්වාදු වේදනාවකටපත් වෙනවා. මේක පරම නිත්‍ය සම්නිපාන සුඛය කියලා වෙන කෙනෙක් කිව්වට සම්මතන කියන අතරමැදි අවස්ථාවක් පමණයි. ඊට පස්සේ හොඳ ලක්ෂණ සාක්ෂියක් එහෙම නැත්නම් සාධක සූත්‍රයක් වශයෙන් ගන්න පුළුවන්. ඒ කිරිමානන්ද සූත්‍රය එහෙම නැත්නම් ආනාපාන සති සූත්‍රයේ සඳහන් වෙන විදිහට ඒ ස්ත්‍රී සුඛ දෙකට පස්සේ චිත්ත පරිසංවේදී අසසීසාමීච සික්කති චිත්ත පරිසංවේදී පස්සසීසාමීච සික්කති කියලා ඒ චිත්ත චිත්ත සංකාර පරිසංවේදී අසසීසාමීච සික්කති චිත්ත සංකාර පරිසංවේදී පස්සසීසාමීච සික්කති කියන්නේ. එතෙන් මේ චිත්ත සංකාර කියලා අරගන්නේ සංඥා වේදනා දෙක. ඉතින් අපි ප්‍රීතිය විඳිනවා. ඊගාවට මේ ප්‍රීතිය ගෙවා දමලා ප්‍රීතිය සුඛේ නිසා ප්‍රීතිය ගෙවා දාලා සුඛයට ගිහිල්ලා සුඛයෙන් සංඥා වේදනා දෙකට යනවා. වෙන විදිහකට කියනවා නම් ප්‍රීතිය කියලා කියන්නේ මේ සංඥාවක්. සුඛය කියලා කියන්නේ සංඥාවක්. ඒ සංඥාවෙන් පුළුවන් අපිට සුඛ දුක්ඛ වෙනස් කරලා දෙන්න අපිට අපි ගත්තොත් මේ උදාහරණයක් විදිහට අපි ඉන්න කාමරේ සීලිනේ හරි කොහරි කුණු වෙච්ච මිනිහෙකු නම් මේ මිනිකුණක් කියනයි කියලා අපි හිතමු. ඉතින් මේ මිනිකුණ අපිට වෙන්නේ අසුබ වූ දුක්ඛ එලවන්නා වූ වර්ණයෙන්ද ගන්ධ සංසඳෙන්ද අප්‍රිය වූ දර්ශනයක්. ඒ නිසා අපිට ඒක තියෙන තාක්කල් දුකක් වෙනද. නමුත් ඒක කබරේකට හෝ ඌරෙකුට හෝ ලැබුණොත් ඉතාම රසවත්යක් වාටපත් වෙනවා. ඒක අපට ඒකෙනෙහි දුක්ඛ සංඥාව අසුභ සංඥාව පහළ වුණාට කබරේකට හෝ ඌරෙකුට හරියම අරුයි ඒ වගේ මලකුණක් දැකලා මේ දුක්ඛ සංඥාව මේ අසුභ සංඥාව එක්කම තියෙන සුඛ සුභ සංඥාව. එතකොට ප්‍රීතියක් තමයි පහළ වෙන්නේ. ඒක බුද්ධ විනෝඩ බුද්ධ විනෝඩ රසයක් යැපලා තියෙනවා. ඒ වගේ මේ ප්‍රීතිය සහ සුඛය කියන මේ දෙකේම සංඥාමේ ඇත්තා වූ මායාව තේරුම් ගනිමින් තේරුම් ගනිමින් කටයුතු කරනකොට වෙන විදිහට කියනවා නම් චිත්ත සංඛාර තේරුම් ගනිමින් කටයුතු කරනකොට ඒ පුද්ගලයාට භාවනා කරන යෝජේ යෝගාවචරණ කබරේකට හෝ උරෙකුට නෙවෙයි භාවනා කරන යෝගාවචරයට නම් වේදෙන් පටන් අර ගන්නවා කර්ම ලෝකයේ විචක්ක ਵਿਚාර දෙක මඟින් ප්‍රතිස්ථාපනය කරනවා විචක්ක ਵਿਚාර දෙක ප්‍රීතිය මඟින් ප්‍රතිස්ථාපනය කරනවා අපිට ඊගාට එන තියෙන ප්‍රීතිය දැන් ප්‍රීතිය අයින් කළත් සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනකොට මේ අරහම දිගටම තියෙන්නේ අපි සංඥාව ගොරෝසු ගොරෝසු දේවල් එන්නේ එන්නේ සිම් සංඥාවන් වලට මාරු කරමින් මාරු කරමින් ගියාට සංඥාව තාම හොල්මන තියෙනවා. මේ සංඥාවේ හොල්මන අපිට තියෙන තාක්කල් අපි මේ කවුරුහට දෙන ලණුවක්මයි කන්නේ. සංඥාව විසින් දෙන ලණුවක් වෙන්නේ කකා යන්නේ. නමුත් මේ ලණුව දැන් සිව් වෙන්නේ සංඥාව එnde එnde එnde එnde කරන බලපෑම අඩු වෙගෙන යන පටන් ගන්නවා සිව් වේගෙන යන පටන් අරගත්තට පස්සේ ඒ පුද්ගලයාට තේරුණොත් තේරුම් ගන්න පුළුවන් තාක්ෂණය තේනවා මොකක්ද ඒක තේරුම් ගන්න පුළුවන් ඉන්නේ අපි ආනාපාන සති භාවනා කරගෙන ඉන්නේ කරගෙන ඉන්නකොට ආධුනිකයෙකුට නම් ඔන්න ශබ්දයක් ඇහෙනකොට විශාල චිත්ත මේ ශෝකයක් හතරදරයක් අංකටලක් වඩපත් වෙනවා අනේ මට අරුණේ ඉන්න බැරි වෙනවනේ ඒක නිසා අර පිටින් එන ශබ්දෙට විශාල ද්වේෂයක් ඇති වෙනවා. ඒක නිකන් හදිහට පාඩුවක් සිද්ධ වුණා වගේ, අලාභයක් සිද්ධ වුණා වගේ ශබ්දෙත් එක ගැටේ. වේදනාවත් එක ගැටේ. ඒ වගේම හිතවිල්ලක් එක ගැටෙනවා. ගැටිලා අරමුණ වහා බහා තබලා අර තේන්තිගත බල්ලෙක් පිළිස්සාගෙන කඩාපනින වාගේ අර සද්ද දිහාට වේදනා දිහාට හිතවිලි දිහාට කඩාපනින ගැතිය නිසා මෙතන මහ විශාල ආරවුවක්. එමෙතන කුපිත ගැතියක් තමයි ආධුනිකයගේ තියෙන්නේ. ඉතින් ඒක දැන් අපි ඔක්කොම පහු කරලා තියෙනවා. එක්කෙනෙකුට අත් එක නෑ කියන්න බෑ. නමුත් අපිට කියලා දීලා තියෙන වෙලාවේ අපේ පින්වත් ගුරුවරු කරාන්තියක් නෑ. ඔබ දිගට දිගට කරා. කරගෙන කරගෙන කරගෙන යනකොට යම් තැනකදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා සමහර වෙලාවට ශබ්ද වේදනා හිතේ නැති චිත්තක්ෂණ වලින් ඇතිවෙච්ච ආත්ම ශක්තියක් තියෙනවා. නමුත් මේ ශබ්ද තියෙද්දි යම් ප්‍රමාණයකට ආනාපානෙ ඉන්න පුළුවන්. වෙනසිලා. යම් වේදනා තියෙද්දිත් ඉන්න පුළුවන්. ඒ වගේම යම් හිතවිලි ප්‍රමාණයක් එනකොටත් ඉන්න පුළුවන්. ඒක සාමාන්‍ය සක්මනේ පරියන්කේ දෙක බලනකොට සක්මනට පරියන්කට වඩා සක්මනේදී මේ தත්වලට මේ විචිත්‍රව දේරුම් ගන්න තියෙන අවස්ථාවක්. අද්දේකට අරගෙන චේතනාපූර්වක ඇවිදිනකොට සද්දයක් ආවට පරියන්කේදී තරම් හෙල්ලුම් කන්නේ නැහැ. ඒ වගේම වේදනාව ආවට සංය වේදනාව මේ වේදනාව හැම සාමාන්‍ය සක්මනේදී එච්චර විශේෂයෙන් එන්නේ නැහැ මොකද සංයයට ව්‍යායාමයක් සිද්ධ වෙනවා හිතවිලි උනත් එච්චර ප්‍රශ්නයක් නැහැ මොකද අර පාය පොළවේ ගැටෙන එක ආස්වාදයේ නාසිකාග්‍රේ හැපෙනාට වඩා හොඳට ඝන බහලව වැටේ ඒ නිසා සමාධිය ගැඹුරු නැති වුණාට මේ ලැබෙන සමාධියේ කුංචි දෙවලින් හෙල්ලෙන්නේ නැති සමාධියක් වාටපත් වෙනවා සක්මනේ එවැනි මට්ටමකට හිත අදාගෙන ආත්ම ශක්තිය වඩ아가න ඕන පරියන්කට ගිය අර වෙනකට වඩා වෙනද වෙනදා බාධා කරපු ශබ්ද උන්නෙහි කමක් නැහැ. ඒකේ තිබ්බට ආස්වාද ප්‍රකාශය බලන්න පුළුවන් කියලා හිත හැදුනායි කියලා හිතමු. ඒක ලොකු විප්ලවයක් ලොකු විපරිණාමයක් හිත හැදුනොත් මුදුනේ මතක් කරනවා එහෙම තියෙදි ශබ්දක් තියෙද්දි ආනාපානයේ බල බලයි නැතුව ආනාපානී ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් බලන්න පුළුවන් ද කියලා අර යන්තම් ආනාපානයේ සීදී ශබ්ද තිබුණට කමක් නැහැ කියලා හදාගත්ත හිතට අමතර අභ්‍යාසයක් එනවා. ඒ සීදී සාසස්ක සබ්දේ බලන්නේ. ඒක වෙන ඒක නම් පුළුවන් ඕන ශබ්ද එනවා ශබ්ද නම් ප්‍රශ්න නැහැ වේදනාවක් ආව දැන් නම් කැරෙනවා. ඒක වෙන කමන්නේ දැන් ශබ්ද බාධා වෙනකොට වේදනා බාධා වෙනවා වේදනා බාධා තියෙද්දි යම් පුංචි පුංචි වේදනා තියෙද්දි ආසස්කප්පටි මල්ලන්න පුළුවන්. ආසස්කප්පටි අල්ලන්න පුළුවන් නම් දෙකේ වෙනස අල්ලන්න පුළුවන්. දෙකේ වෙනස අල්ලමින් කොච්චරක් ආසස්කප්පට කරන්න පුළුවන්. ඔන්න ඒක යෝගාවචර අභ්‍යාසයක් වෙනකොට කියන මේ දෙකම තීරණ පුළුවන් හිතවිලි ආවොත් නම් බෑ. හමක් නැහැ කියන හිතවිලි සදේ බල කාමරතාවක් නෙවෙයි නේද? සද බල ද්වේෂයක් නෙවෙයි නේද? ඒ ආවට ගියාට එන හිතවිලි ප්‍රශ්නයක් නැහැ. හිතවිලි දෙකේ ආසත්පස්සාදේ. ආසත්පස්සාදේ ඇත්තව දෙකේ වෙනස අල්ලන්නේ. දෙකේ වෙනස අල්ලන කොච්චරද ඉන්න පුළුවන්ද යනකොට අර ඉස්තර ප්‍රධාන බාධා වශයෙන් තිබුණු ශබ්ද වේදනා හිතවිලි දැන් බාධා නෙවෙයි සාධක බවටපත් වෙනවා ඉවත් සියෙද්දි ආනාපානය කරන්න පුළුවන් නම් නොතිබිද්දි ආනාපානය කරනට වැඩි දෙයක් බව තේරුම් ගන්න විපස්සනාවම කියනවා ආනේ අන්නරේ අන්නේ කියන ප්‍රතිශක්තිය තමා තුළම තියෙද්දි ඒක වැඩ කරලා ක්‍රියාවක් කරලා දැක දැන ගැනීමේ ශක්තිය තමයි මේ විපස්සනා වේදී ලැබෙන සෑම දුකකින්ම සෑම වැරදකින්ම සෑම අත්තරද්දකින්ම සෑම ප්‍රමාදයකින්ම සිද්ධ වෙයි. එතකොට මොකද වෙන්නේ? අපි වේදනා තියේදී, ශබ්ද තියේදී, හිතවිලි තියේදී, ආසස්වස්වාදයේ තියේදී එතනමුත් නැතර නෙවෙයි ආසස්වස්වාදයේ. ඇතුළේ මේ පිටේ මේ වෙනස්කම් දකිනකොට අපි හිතමු යම් වෙලාවක දැන් ආනාපානය සංසිඳනවායි කියලා. මේ තරම්ම රණ්ඩුවක් කරලා යුද්ධයක් කරලා විශාල දෙනකක් යන්නේන පාරට තමයි තමන්ගේ පාර ගමන් මේ ගමන නතර නොකර දිගට යනවා. තව ඉස්සරහට යනකොට නඟ පාරට ගලද්දී පටිසෝධගාමීව සම්පූර්ණ ජීවලක පාරණ ඉදිරියට යන්න පුළුවන් තරමට වගේ තමන් තේරෙන්න පටන් ගන්න මේ බාධකයක් කරගත්තොත් ඒක කුපිත වෙනවා. ඒක උද්දල් වෙනවා. හිත විසබීජ දරණ දෙයක් පාඩපත් වෙනවා. ඒක වෙච්ච පාංකාලක් වගේ. ඒකේ නිති ගහන් දුක්ඛන. නමුත් ඔබ තොස් කළා තිබ්බොත් අච්චරම දුක්ඛම අල්ලන්නේ. අනිත් වගේ හිත මේ ක්ලේශ එහෙම නැත්නම් නීවරණ ඕජාවෙන් චෙත් වෙන්න දෙන්නේ නැතුව ඒකම වියලි ස්වරූපෙන් දැක්කොත් අපිට පුළුවන් වෙනවා අර සතිය වැඩි වේලාවක් පාසන්න මූල කර්මස්ථානේ වැඩි වේලාවක් පාසන්න වැඩි වේලාවක් ඉන්න ඉන්න ඉන්න මූල කර්මස්ථානේ තියෙන මේ ධාතු ස්වභාවය සතහන් ආකාර ගොඩාක් දේවල් දැක ගැනීමේ ශක්තිය ඒ නිසා යෝගාවචරයට දැන් ඉස්සට වැඩිය ගොඩාක් වැඩ සමුදේ වැඩ සේරමක් කරනවා. හිත මෙච්චරවත් ක්‍රියාත්මක වෙදි tempat වීමක් සිදුවේ. ආනෙම tempat වේගෙන යනකොට ඔන්න ඉස්සර තිබුණු ශබ්ද වේදනා බාධා වෙනුවට දැන් විචක්කයේ විසින් අරමුණ බොහෝකට මිත්‍ර වෙන්න හදනකොට අරමුණ බොහෝකට මේ සමීපස්තව යාළුව කටයුතු කරන්න හදනකොට ඉතේම අරමුණේ ඉන වැඩියෙන් නිමග්න වෙන ගතියට පත් වෙනකොට ඔන්න ප්‍රීතිය පහළ වෙන පටන් ගන්නවා දුවන අස්සෙක් උඩ අලුකෝ ගියක් තියාගත්තා වාගේ සතුටක්. ප්‍රීතිය. ඒ වගේම විචක්ක විචාර ඒකාන්තේම කාන්දමට අහුවෙච්ච යකඩ කැලක් වාගේ අල්ල බදාගන්න ගැතියට එනකොට කුසේ පහළ වෙලා යනකොට ඒ සමන්තරතේ මොන කාමච්ඡන්ද ආදී දේවල් වෙනකොට ඕන අඳුර විචක්කේ ප්‍රශ්න කරවෙනවා. තමන් ඇතුලේ ගත්ත සේවකයෝ දෝපු සේවකයෙක්ම ඔන්න දැන් උද්බෝධන කරන ඊට පස්සේ ආවස්සලා. ඊට පස්සේ ප්‍රීතිය පහළ වෙනවා හරි හරි මම යාත් කළා මම මේ විනෝඩට යාතනෙ ගන්නම් කියලා අන්තිම වන්නකොට එකක් ඉසිකක්වත් වෙනවා ඊට පස්සේ යාවත් පස් කරනවා ඊට පස්සේ සුඛය පිටදී බොහෝමත්ම මධ්‍යස්ථ ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා නෑ නෑ මේ දෙන්නම වෙනකොට මම ඔබ වහන්සේගේ සේවනයේ කටයුතු කරන්න කියලා යාවපත් කරගන්න ටික වෙලාවක් ගියාට පස්සේ මේ සුඛය වෙනුවෙන් ඒක නතු ගතියක් වෙනවා මේ මිනිසා මේ කාමච්ඡන්දේ දුරු කරගෝ පිටක්ක විචාරයක් විතක්ක ਵਿਚාරය දුරු කරපු ප්‍රීතියක් ප්‍රීතිය දුරු කරපු සුඛයක් වෙච්ච මෙයා මට කරන්නේ ලොකු දෙයක් කියලා සුඛයට බැඳීමක් ඇති වෙනවා එතකොට තේරෙනවා කාමච්ඡන්දේ කරපු දෙයම තමයි විතක්ක ਵਿਚාරයක් කෙරේ විතක්ක ਵਿਚාර දේවල් තමයි ප්‍රීතියක් කෙරේ ප්‍රීතිය කරපු දේ සුඛයක් කරනවා මම කොහොම කරත් බැඳිලා මම සංඥාවතෙන් දැන් අහුවෙලා යම් දවසක ඒ යෝගාවචරයට තේරුම් ගන්න පටන් අරගත්තොත් මේ මුළු ලෝකෙම කියලා කියන්නේ විඤ්ඤාත්ය. කායිරෙන් ඇවිල්ලා මොනවා අපි කුක්කවුවත් අපි ඒකට දෙන අර්ථකථනය අපේ ඒක. ඒක විඥානයේ විසින් ඇති කරන විඤ්ඤාත්යක්. ඒ විඤ්ඤාත්ය තමයි මේ සංඥාව සංචා ඒක නිසා සංඥා ප්‍රධාන කරගෙන තමයි මේ ප්‍රපංච සංඥා සංඛා සමුදාකරන්ති කියලා ප්‍රපංච සංඥාවෝ අපිව නලවන හැටි. අපිව පිනවන හැටි. යම් දවසක තේරුම් ගත්තොත් ඒ යෝගාචරණ තේරෙන පටන් අර ගන්නවා මේ සංඥා වේදනා දෙකේ මේ වේදනාව ළඟම ඉඳගෙන හිමිනූල වැඩ කරන්නේ සංඥා මාර්ගය. සාප්‍රීතියට වඩා සුඛයට වඩා මේ සංඥාවේ යත්තා වූ වැඩ කටයුතු පේන්න පටන් ගත්තාම තමන් තාමත් මේ ඊට වඩා හොඳ මිනිසෙකුට වැඩි සේවයක් වැඩි පරියක් දීලා සේවය කෙරුවා තමයි තාම ස්වාධීනත්වයක් නැහැ මේ හිත මේ සංඥාව අනිවාර්යව ක්‍රියාත්මක කරනවා සංඥාව ක්‍රියාත්මක වෙන තාකල් හිත සුද්ධව අවදාකවත් අවබෝධ කරගන්න බෑ හිත වෙනුවට වැඩ කරන්නේ සංඥාව සංඥා තමයි හිත නැතිලාට හිතේ හැරමිටි අරගෙන වස්තවටි ඇවිදින්නේ ආන්න මේක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා සාමත් තමයි වහා කාමත්තමක් පහඳිනවා කාගේ හරි දෙයකට යටත් ස්වරූපෙ මිස කිසිම විදිහට ආණ්ඩු කිරීමේ ශක්තියක් පාලනය කිරීමේ ශක්තියක් තමයි නැහැ. කොහොම කෙරුවක්වත් මේ ගිවිල්ල ගෙවන්න ඕනේ කියලා මෙන්න මේ සංඥාවේ ඇත්තා වූ මේ ආධිපත්‍යය යටපත් කරන ගතිය කිසිම විදිහකට පේන්නේ නැති වෙන්න හීන් නූලෙන් මේ වැඩ කරන ගතිය දකින්නකොට මේ සංඥා වේදනා දෙකේම නිරෝධය වන්නා වූ සංඥා වේදිත නිරෝධයක් යෝගාවචරයට කල්පනා වෙන්න ඉඩතියි. ඒකට කියන චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව කියන්නේ කායනුපස්සනාව වේදනානුපස්සනාව ඉක්මවන්න ඕනේ. එතකොට ප්‍රීති සුඛ කියන දෙකේ නැතා වූ ආදීනව මෙන්න මේ විදිහට ඉතාම සූක්ෂමව දැක්කේ නැත්නම් අපි හිතලා කරන හැම දෙයකින්ම සංස්කාර සිද්ධ වෙනවා. ඉස්සලා කරන සෑම දෙයකම චේතනාව ඇති වෙනවා. ඒ නිසා සමානලාට සංස්කාර සමාන චේතනාව කියලා කියනවා. ඒක ඔක්කොම කරා. සාවම කවදාකවත් ඒ ඉස්සලා කරන කිසිම දෙයකින් අපිට ගැළවීමක් හොඳ වශයෙන් ඕන අර පස්සේ ලැබෙන්නේ නැහැ. නමුත් අපිට හිතා ගන්න බැරි වෙනවා සංඥාවෙන් තොර වෙච්ච හිතක් තියෙන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා අත්සම්බයං චිත්ත සංඛාරං අනේ මට මේ සංඥා වේදනා දෙකේම සංසිඳීම මේකෙන් දුරවන් තොර වීමක් දුරු වීමක් මට කවදා ලැබෙයිද කියලා ඒ මනුස්සයාට ඇති වෙනවා මෙතෙක්කල් සංසාරේ දිග්ගතෝම මේ ගේ හදපු ප්‍රධාන වඩුවක් එයා තමයි මේ වැඩේ කරගෙන යන්නේ කියලා අර කාමච්ඡන්දේ වෙනුවට විතක්ක ਵਿਚාර දෙකක් විතක්ක ਵਿਚාර දෙනුත් තීතියක් තීති වෙනකොට සුඛයක් ආදී වශයෙන් මේ සේලම සාර්ථකව ආරක්ෂා කරන ගියත් සර්වඥ වහන්සේ විසින් අර බුදු වෙලා ඉස්සෙල්ලාම පියාගතාවෙට අනේක ಜಾති සංඛාරං සන්දහා විස්සං අනිද්දිකං ගාකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති ගුණක් ගුණක් අනේක භව සංඛාරේ මම මෙතෙන්ද එනකම් මේ සංඥාවත් වේදනාවත් දෙක මුල් කරගෙන මේ නටන නාටකමත් ඒක විසින් අපි අන්දර ඇඳිල්ලක් අපි ඇඳගෙන නටන නැටිල්ලක් දකින්න හැම වෙලාවෙම අපි පමා වැඩි මොකද එතකොට අපි ඉක්ක දිලා ඉවරයි. ඒක නිසා මම යම් දවසක මේ ගේ හදන වඩුවක් අනේක ජාති සංකාරයන් සන්දාවිසන් අනිත්‍යම් මෙතෙක් කල් දැක්කේ. සහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනක්පුන. මේ දුක ඇති කරන ජාතිය. නැවත නැවතත් ව්‍යාධි මරණ ඇති කරවන ජරා ව්‍යාධි මරණ ඇති කරන මේ ජාතිය දැක ගන්න තාක්කල් මම මෙතන කලයිද එනිසා ජාතිය ඇති වුණොත් නම් මොන්නම ගැලවිල්ලක්වත් නැහැ අය හොදලා ගන්න දෙයක් එක ඇත්තේ නැහැ අනේක ජාති සංකාරං සන්දාවිසං අනිදිදං ආකාරං ගවේ සන්තෝ දුක්ඛා ජාති ගුණප්පුරා මෙන්න මේකේ හදන වදුව දැක්කට පස්සේ මම මේ සංස්කාර විසංඛාර කරනවා වෙන කිසිම දෙයකට ඇඟිලි ගන්න මම යන්නෙත් නැහැ මොනම දෙයක්වත් පිළිබඳව චේතනා පාල කරන්නෙත් නැහැ එහෙමනම් අර කලින් පාර කරගත්ත චේතනා නිසා තව කර්ම ගෙවෙන්නේ ඉඳ ඇරලා අලුතෙන් කර්ම රැස් නොකරන මට්ටමට සංඥා වේදනා දෙකට පහින්දින්නේ නැති ඒ චිත්ත tattve සබස්තර වූ චිත්ත tattve ආගන්තුක උපකේෂණයෙන් ගැලවිච්ච වූ මේ චිත්ත tattve පිළිබඳ මුල්ම කුගිය මුල්ම වැටහිම ඇති වෙච්ච දවසේ මේ මනුස්සයාට ඇති වෙන ප්‍රමෝදයට කියන්නේ අභිප්‍රමෝදයන් කියලා. අති ප්‍රමෝද tattවකටපත් වෙනවා. කාටවත් මේ මම මෙතෙක් කල් බලමෙහෙරකම් කරලා තියෙන්නේ මේ විඥානයේ විසින් ඇති කරන මේ විඤ්ඤාති වලට මම විසින්ම ඇති කරගත්ත හොඳ නරක දෙකකට අහිඳලා තියෙනවා. මලගින් එකන ඒ වගේම එයා ඇති කරගත්ත විඤ්ඤාති වගේ එකට වැඩ. ඉතින් ආයක පු탁 ගන්නේ මම ඒක පු탁 ගන්නවා. ඉතින් පු탁 පු탁 දෙන්න දෙකක්. දෙන්න විවිධයි. ඒ දේ නම් අම්මා මුත්තා කිව්වක් ආකාරයෙන් ලෑස්තිද. නමුත් මේක සංඥා මාර්ගයෙන් සහ වේදනා මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන බවත් ඒ සංඥා වේදනා දෙක ලකින්න නේද අපි මේ මානවයිති වාස්කම් පිළිබඳව කතා කරන්නේ. ඒ නැත්නම් මම ඉන්නකම් නම් මේව කරන්න දෙන්න බෑ කියලා දඟලන්නේ. මේ තේරම කරනකොට දිනන්නේ කවුද? නැත්නම් කියලා දැන් කාටද ආඩම්බරේ? විඥාන විසින් අරගෙන ඇති කරනව ඉන්නත් සෝචකම්. ආ මේක තේරුම් අරගන්න මේ ප්‍රීතිය සුඛය වගේ දේවල් නොවිද සුද්ධ වශයෙන් අත් නොවිද අවදාපත් කරන්නේ දැක්කත් ඒ ධර්මචර්ය දෙක පහළ වෙන්න ඉස්සර ඒ සාස්තුවරු පෙන්න දෙන්න හදපු විදිහට මේක පරම දිත්ත ධම්ම නිබ්බාණය කියවනම් මේක ඇත්තම කාමච්ඡන්දයට අහුණත් එකයි ඕකට අහුණත් එකයි කිසිසේත්ම ගැලවීමක් නැහැ. හැබැයි සාමාන්‍ය මූල ධර්මානුකූලව කියන්නේ කාමච්ඡන්දයට අහු වෙන මනුස්සයාට වැඩිය ප්‍රීතිසුඛයට අහුවෙච්ච මනුස්සයාට මේ බණ කිව්වොත් මනුස්සයා රාත්කල් ගන්න දැනගන්නේ කන්නේද? කාමච්ඡන්දේ කරනකොට රාත්කල් ගන්න දන්නේ. දැන් රාත්කල් ගන්න ගන්න මොකද කාමච්ඡන්දේ අතහැරී ලොකු සීලයක පිටලා ඒක දීසි වැඩක් නෙවෙයි. ඊට පස්සේ ධානය උපදවයේ ලොකු චිත්ත ශක්තිය කියලා. අන්නේ මනුස්සයාට විතරක් ප්‍රශ්නාව පහළ වෙන්න පුළුවන්නේ දැන් ඔය ලොකුයි කියලා හිතානේ ඉන්නේ අරකින එක ආකාරයක් විතරයි. කාමච්ඡන්දේ වාගේම මේ හිත විසින් ඇති කරගත්ත හිත දින දීපු ලණුවක් තමයි ඔය කාගෙන ඉන්නේ. නමුත් ඕක හොඳයි එකම දේ මොකද්ද රාස්තල් ගන්න දාන්නේ. කනකොට මඩ ආපන් කියලා කියනවා. ආන්නේ එවැනි කෙනෙකුට ඇත්තම කියන්න වටිනවා අනික් අතන්න වැඩි යම් කිසි විදිහක ඉස්පාසාවක් අත්විඳලා තියෙනවා. ගැඹුරු ධර්මයක් පටිච්චසමුප්පාදයක් තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. නමුත් තාමත් මේ Taman කටයුතු කරන්නේ සිතාමේ පැත්තේද ප්‍රත්‍යක්ෂයේද කියලා දැනගන්න නම් හැම වෙලාවෙදීම මේ විඥානයේ විසින් දෙන ලනුව විඥාප්තිය හොඳට තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න නම් ඉස්සලම සුඛිත මුදිත වෙලා ඉන්න ඕනේ. ප්‍රීති සුඛ පහල කරගන්න ඕනේ. ඒ ප්‍රීතිය තව උබ්බ උබ්බිල්ලා විතස්සංග රූඩ දාන ගතිය කොලාපයින් ගතිය ඒ බොල් ගතිය තේරුම් අරගන්න ඕනේ. ඊට සාපේක්ෂව ඉස්සරහින් තියෙන විතක්ක ਵਿਚාරයටත් පිටිපස්සේ තියෙන ප්‍රීතියට දෙකට මැදි කරලා. ඒක සාමාන්‍ය විපස්සනාදී සිද්ධ වෙන්නේ ඒ බල උදයබ්බේ අවස්ථාවේදී. සම්මතන ඥාන වගේ වෙලාවල් වල හොඳට විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන මෙහි කරත් නැතත් අරමුණේ හිත ගැලවෙන්නේ නැතුව බොහෝම ජයද. අරමුණේ දිමග්න වුණා ඒ පේන්න පටන් ගන්න. නමුත් තාම ඒ කලාප වශයෙන් මිස ඉහත රාශි වශයෙන් මිස යහට යන්න බෑ. තාම අරමුණ තියෙන්නේ රාශි වශයෙන්. ඝණය තමයි සු රාශියක් වශයෙන් පවතින. ඍති ඍති වශයෙන්, කණ්ඩායම් කණ්ඩායම් වශයෙන්, මේ කලාප කලාප වශයෙන්. ඒ දැක්කත් මේ කලාපවල අර ඉස්සල දැක්ක ඉස්සී බව, කුරුස බව නැති නිසා, හොඳ බව නැති නරක බව නැති නිසා, ඉතිහාසාව අනිත්‍ය දුකනාත්මේ අනිත් වඩා පහසෙට තේරුණා. ඉස්සී කුරුස බව තියෙනවා බොහෝමත්ම අමාරු. ඒක එනකොට සම්මුතියත් එක්ක එන්නේම නිත්‍ය දුක සුබ කියන සංඥාව. ඉස්සී කුරුස ගැටි නෙවෙයි නාම රූප. ඒවා තියෙන කලාව, ඒවා තියෙන රාශි, වශයෙන් දකිනකොට මේ රාශිවල ඒ කලාවල අනිත්‍ය භාවය දැක් ගන්න අපිට ඒ යම් කිසි විදිහේ අභිහිත ගතියක් වීරත්වයක් ඇති වෙනවා. ඒ වීරත්වයේ පවතින දිගටම ඒක කැඩි කැඩි සුළු සුළු වෙලා යන්න නම් දිගටම සම්මුතියෙන් අයින් වෙලා කටයුතු කරනවා. ආන්නේ සම්මුතියෙන් අයින් වෙච්ච ගමන් මෙනෙහි කිරීම හැලෙනවා. මෙනෙහි කිරීම හැලුණට දිගටම ඒ ධානයක බැඳගත්තා වාගේ අරමුණෙහිම බැඳී සිටින ගතිය තියෙනවා. ඊට පස්සේ ඒකෙත් තියෙන ඒ අරමුණේ පිම්බෙන ගතිය කියන ගතිය, ඇතුල් වෙන පිට වෙන ගතිය ආදී නැතුව හුදු සලන. හුදු කම්පන චංචල ගති, පෙරපෙන උණුසුම් සෙසු ගති. වෙනම හිත සංපත් වුණාට පස්සේ ඒ යෝගාවචරයට පහළ වෙනවා විශාල සීති සුඛ, ඕභාස ආදී වශයෙන් ඒ විපක්ෂේ, ධ්‍යාන උපක්ෂේ. ආනි උපක්ෂේ වලට අහු වෙලා එව්වාගේ ගිලිලා එව්වා කාලා අද කාලේ කරන කතාවල් මං හිතන්නේ අපේ අත්ල මුත්ල කාලය තරම් තිබුණේ නැහැ. නමුත් ඒක එක පැත්තකින් හොඳයි ධ්‍යාන වලට අහු වෙලා කරන කතාවට වඩා. ඒක විපස්සනායේ තියෙන මේකේ නිකාන්තියක් තියෙනවා. ආනේ නිකාන්තිය නැත්තම් Taman විසින් ඇති කරගත්ත Tamanගේම ඇඟේ තියෙන ඇටයක් වාගේ ගලවලා දාන්න නම් ඉතින් සරුවචනාංශේ ධර්මයන්ට නැත්නම් මේ භක්මජාල සූත්‍රයේ සවත්නස්සේ දේශනා කරනවානේ මේ කාමච්ඡන්දේ ලෝකේ කාමස දික්ලම සුඛය කියන මිනිහක් මන්දා. ආදී වශයෙන් කියලා උනන් කියනවා එකකටවත් ඔයගොල්ලෝ යොමු කරවන්න නෙවෙයි මම කතා කරන්නේ මම කතා කරන්නේ මේ විදිහේ සම්පූර්ණ මේකේ තියෙන සංඥා වේදනාව අඳුනාගෙන මේක ගලව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ආ මේ ක්‍රමයේ තේරුම් අරගත්තේ මම ඔයගොල්ලෝ අහුවෙලා ඉන්න බව දන්නවා මම ගලවිලා ඉන්න බව දන්නවා නමුත් මට කවදාවත් මම මේකෙන් ගලවුණා කියලා නම්බුවක් ගන්නෑ. මට එහෙම මාන්නයක් එන්නේ නැහැ. මට දෘෂ්ටියක් එන්නේ නැහැ. අන්න ඒකයි තථාගත කියන්නේ. ඔන්න ඕකටයි වඳින්න ඕන. ඔන්න ඕකයි බුදු ගුණය කියලා කියන්නේ එහෙම නැතුව බුදුජානනාංශයේ සතුම් මරන්න නැති කෙනෙක්, හොරකම් කරන්න නැති කෙනෙක් කියන එක නෙවෙයි. ආන එක තේරුම් ගන්න කවදා හෝ මේ අපේ හිත මේ කියන සංඥා වේදනා දෙකෙන් කොල්මන් වෙන හැටි මේවා දෙන ලනුවනෝ තමයි චේතිසක ලොකු කරලා අල්ලන්නේ ඊටත්දී ලාමක දෙයක් තමයි විතක්ක ਵਿਚාරාලන්නේ ඊටත්දී ලාමක දෙයක් තමයි කාම ලෝකේ කාම සැප කියන එක ඉතින් ඒකක් නැති කෙනෙකුට ඉතින් ආගම ගැන කතා කරන්න දෙයක් නැහැ ඒ නිසා ඉතින්ද යන්න යන්න යන්න මේකත් ආව ගැඹුරු තේරුම් ගන්න යම් දවසක ඒ විඥාන මායාවේ යත්තා වූ මායාකාරී ස්වරූපේ දැක්කා නම් ඒ මනුස්සයාට බල්ලෙක් වමන කළා දාප්පත් වමන ගොඩක් විතර ධර්මලවක්වත් ඒ කාම සම්පatti පිළිබඳව හෝ ධ්‍යාන සම්පatti පිළිබඳව ඇලීමක් ඉන්නේ ඇලීම වෙනුවට ඉන්නවා පාල වෙනවා කෑවා නේද අහුණා නේද අත වුණා නේද එච්චරම තමයි මතුවේ ආනේදී තේරුම් ගත්ත දවසේ ඉඳලා තමයි ඇත්තටම විපස්සනා හරි හැටි වැඩ කරන්න පටන් අරගන්නේ. ඒ බුද්ධයට වගකීමක් එන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ කරන්නේ. උනාට පුළුවන් වෙන්නේ මේක මතක් කරලා දෙන එක විතරයි. අපිට පුළුවන් වෙන්න ඕනේ මේක නිතරම උදේ දවල් හවස ඉඳගෙන සක්මන් කරනකොට යනකොට එනකොට සෑම වෙලාවෙදීම මේ මායාකාරයේ මායා දර්ශනය දැකගෙන අනේකින් ගැලවෙන්න නම් ඉස්සරහ වැටෙලා නේ මායාකාරයේ පිටිපස්සින් බලන් ඉන්න ගන්නවා. මේක තමයි විපස්සනා කියලා කියන්නේ ඇතුළත ඉඳලා පිට බලන්න ආසේ දක්ෂින විද්‍යාවට පස්සේ ඔක බුදුන් දැක්කේ ඔය සාධු තමයි අපිට දැකින සියලු සාධු තමයි. ආනෙතෙන් යන මේ විතක්ක විචාර කීති සුඛේ කන්දතාවල කීති සුඛාදී ධර්ම හොඳට තේරුම් අරගෙන එහි යත්තා වූ ඇතුළත පිටු දැක ගන්න නම් මේක බැලුව බැලමට නම් පරම දිට්ඨ ගමනේ භාවයක් තමයි. නමුත් මේකත් අර කාමච්ඡන්දේ දැනෙන ඒක ලොකුයි කියන මනුස්සයා වාගේ වැඩක්. මේකෙන් අහු වෙන්නේ නැතුව සර්වඥාන්සේ කාරණා කියලා ධර්මයේ කරුණු කියලා අපි ඒ සංඝ පිළිසට ඇතුල් වෙලා ඒ ත්‍රිවිධ සත්‍යයේ කරණේ ඇති කරගෙන අපේ සීලය අඛණ්ඩව තියාගෙන සැකී යුතු ලබාගත යුතු ඒ ඵලම පළවෙනි මාර්ග ඥානය අක්කාදීත්‍ය කඩලා ලබන ලැබීමෙන්වත් මිස මේ පරම දිට්ඨි නිර්මාණ සම්මනිපාණය ස්පර්ශ කරනවා. ඉතින් ඒක තව කොටසක් තියෙන විස්තර කරන්න. කෙසේ නමුත් ඒ මේ මුල ධර්මයේ දිගේම යන්න තියෙන්නේ. සිල් දිනාටම මේ තමන් පසුකරන කියාපු මාර්ගයේ ඇත්තා වූ යට කරන ආපු පහු කරන ආපු කොට ඒ ඒ වශයෙන් ඒ ඒ සත්‍යයට ගැටේවා මේ වැටේන මූල ධර්මයේ දිගේම තව ඉදිරියට කටයුතු කිරීමේ ඉදිරියට ඇත්තා වූ සියුම් නමුත් සංකීර්ණ වූ මේ කොටස් වලට අභීතව අභාවෙන් යුක්තව මූල දීලා ਸਰවඥාතිගේ ගුණ ਸਰවඥගුණ කාදී ගුණ දැකලා Taman තුලත් ඒවා සාක්ෂාත් කර ගැනීමට ඉතේ කර ගැනීමෙන් ලැබිය යුතු ඒ පරම දිට දිබ්බ නියම පරම චිත්තම්ම නිබ්බාණය සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදිස්ථානේ අද ධර්ම දේශනාව මෙතන නැත කරනවා සිට දිනාටම සැලසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා නිසරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ